කාමරාගානුසයා පඨවි අනුසාසයා දිඨානුසයා විචිකිච්ඡානුසයා මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයාති සදහවත් පින්වත්නි මෙතෙන් පටන් පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් අප හා සමගින් සිතින් රැඳී සිටින්නට යයි ඔබ සියලු දෙනාටම ඊටමත් කරුණාවෙන් ආරාධනා කරනවා. මේ දේශනාව සඳහා අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ අංගුත්තර නිකායේ පඨම පණ්ණාසකේ සඳහන් අනුසය වර්ගයට අයත් අනුසය සූත්‍ර දේශනාවයි. නිවන් මඟ අරමුණු කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් දන අවබෝධයෙන්ම සිත වැඩි යුතු පුරුදු පුහුණු කළ යුතු ධර්ම මාර්ගයක් මේ අනුසය සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරනවා. අනුසය කියන වචනයෙන් අදහස් කරන්නේ බලවත් ලෙස කෙලෙස් යටපත් වෙලා තිබෙනවා කියන අවස්ථාව. අනුසය ධර්ම කියලා කියන්නේ එයයි. පින්වත්නි මේ අනුසය ධර්ම හතක් ධර්මයේ හඳුන්වා තිබෙනවා. ඒ තමයි කාමරාගානුසය, පටිඝානුසය, දිඨානුස්සය, විචිකිච්ඡානුස්සය, මානානුස්සය, භවරාගානුස්සය හා අවිජ්ජානුස්සය වශයෙන් ඔය. නැවත සඳහන් කළොත් බලවත් ලෙස යටපත් වී පවතින කෙලෙස් ධර්ම හඳුන්වා තිබෙනවා. හතකින් අනුසය කියන වචනයෙන් ඒවා හතයි. කාමරාගානුසය, පටිඝානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය වශයෙන් මේ බලවත් ලෙස යටපත් වෙලා පවතින කෙලෙස් ධර්ම හඳුනා ගත යුත්තේ ඇයි පින්වත්නි ඒවා හඳුනාගත්තේ නැති වුණොත් අපි නොදැනුවත්වම මේ කෙලෙස් මතුවෙන්න පුළුවන්. ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ආග්‍රහණයක්, දිවට රසයක්, කයට ස්පර්ශයක්, මනසට සිතුවිලි. මේ ආදී වශයෙන් සය ආකාරයක ආයතනයන්ගින් අපි හඳුන්වන ෂඩායතන කියලා. චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා. මේවා ෂඩ් ආයතන. මේවට ඉන්ද්‍රිය කියලත් යම් තැනක අපි හඳුන්වන චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය කියලා. නමුත් මේ ආයතන වශයෙන් අපි දැක්ුවා. මෙන්න මේ ආයතනයන්ට සකස් වෙන අරමුණු ගෝචර වෙන අරමුණු අපි හඳුන්වනවා ඒවා ආරම්මන කියලා. එතකොට රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන. පොට්ටබ්බ කියන්නේ ස්පර්ශ කියන. පොට්ටබ්බාරම්මන ධම්මාරම්මන. මෙතන ධම්ම කියලා කියන්නේ සිතුවිලි. ධම්මාරම්මන සිතුවිලි නම් වූ අරමුණු සකස් වෙනවා. මෙහෙම සකස් වෙනකොට පින්වත්නි අප සීලයෙන් යම් වූද අවබෝධයක් අපිට දීලා තියෙනවා. සීලෙන් ආරක්ෂාවක් දීලා තියෙනවා. දැන් මම ඔබට සඳහන් කරන ඔබ බොහොම හොඳයි කියලා. ඔබ බොහොම හොඳින් තැම්පත් වෙලා ඉන්නවා. ඊළඟට වචනේ කියන ඔබ හොඳම ගුණවත් කියලා. ඔබ සිල්වත් කියලා. ඒ කුමක් නිසාද? කායික හා වාචසික සංවරයෙන් යුක්ත නිසා. නමුත් ඔබ සිල්වත් වුණාට ගුණවත් වුණාට දැන් මේ පවසන අදහසින් හැබැයි සියලු කෙලෙසුන් නැසල නැහැ. අරහත් බෝධියටපත් වෙලා නැහැ. මේ ඔබගේ උදාහරණය නිදසුන නෙමෙයි. යම් විටක මෙහෙම වෙන්න පුළුවන් දැන් හොඳයි හැබැයි තවත් වෙලාවකදී බලවත් ලෙස ආරම්මණයක් ඇසට රූපයක් කනට ශබ්දයක් වශයෙන් ගැටුණු වෙලාවකදී අර හොඳයි කියපු ස්වභාවයේ යම් විටක වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. එහිදී යම් කෙනෙක් අහන්න පුළුවන් ඔබ හොඳ කෙනෙක් නේද හිටියේ? ඇයි ඔබට විදියට තරහ ගියේ? ඇයි ඔබ කේන්තියෙන් මේ විදියට කටයුතු කළේ? තවත් කෙනෙක් තවත් කෙනෙකුගෙන් අහන්න පුළුවන් මට හිතා ගන්න බෑ ඔබ මොනතරම් හොඳ විදියටද හිටියේ? හරියට බෝධිසත්වෙක් වගේ ඇයි ඔයගේ ප්‍රාණඝාතයක් කරේ? ඇයි සඳු දබර කරගත්තේ? ඇයි ඔබ සොරකම් කරේ? බලන්න ඔබට කොයි තරම්නම් හොඳ පෞල් ජීවිතයක් තිබුණද ඔබ මේ මොකද්ද කරගෙන තියෙන්නේ මම හිතාගෙන හිටියේ අපි දන්නා අය අතර දේවෝ දේවියා සද්දින් සංවසති දිව්‍ය දිව්‍යාංගනාවක් වගේ යහපත් වූම පෞල් ජීවිතයක් චරිතයක් ඔබ පැහැත්තුවා කියලා මම හිතාගෙන හිටියේ ඔබ කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා මම අහලත් නැහැ කවදාවත් ඇයි ඔබ බොරු කිව්වේ ඇයි ඔබ කේලම් කිව්වේ ඇයි ඔබ පරුස වචන කතා කරේ ඇයි ඔබ මේ විදිහට හිස් වචන කතා කරන්නේ තෙන්දුම් නැති බලන්න අර හොඳයි කියන ස්වභාවය යම් විටක වෙනස් වෙලා බාහිරින් අහන්න ලැබෙනවා. එතකොට සත්පුරුෂ කෙනෙක් මෙහෙම කියනවා. ඔව් මම නරක කෙනෙක් නෙමෙයි. මම හොඳ කෙනෙක්. ඒ වුණාට මන් දන්නේ මට මොනවා වුණාද කියලා. මම හිතලා කරපු දෙයක් නෙමෙයි. හිතලා කියපු දෙයක්වත් නෙමෙයි. මට ඒ දේ සිද්ධ වුණා. ඒ මොන විදියට සිද්ධ වුණාද කියලා මට හිතා ගන්නත් බෑ. මටම දැන් හිත තුළ දුකක් තිබෙනවා සංවේගයක් තියෙනවා. ඇයි මට මෙහෙම දෙයක් වුනේ? ඇයි මම මේ විදියට හැසිරුනේ කියලා. ওই විදියට දුක් වෙනවා. පින්වත්නි, ඇයි මේ ස්වභාවය සිද්ධ වුනේ? අපි දැකගත් ඊටාම හොඳ කෙනෙක් කියලා යම් කෙනෙක් හැඳින්නේ බෝධිසත්ව කෙනෙක් කියලා කවදාවත් වරදක් කරන කෙනෙක් නෑ කියලා. ඇයි මේ විදියට මේ සිද්ධ වුනේ? අර සීලයෙන් පින්වත්නි සම්මුතිය තුළ ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, කාමීත්‍යාචාරය හැසිරෙන්නේ, බොරු කියන්නේ, මදයට ප්‍රමාදයට හේතු වෙන රහමෙර පානය කරන්නේ කියන පංච සීලයේ තුල යම් වර්ග ශික්ෂණයක් තිබුණා. නමුත් ඊට ඉදිරියට ගමන් කළා හිත ගැන සම්මා ප්‍රඥාවෙන් දැකලා සම්මා සතිය පවත්වාගත්තේ නෑ. ඒ නිසා තමයි නිර්වාණගාමී මාර්ගය තුල සඳහන් කරන පින්වත්නි සීල සමාධි ප්‍රඥා කියලා. ඒ නිසා සමාධියෙන් අපේ හිත දැක ගන්න අවස්ථාවක් ඇති කරගන්න ඕනේ. ඒක දැක ගන්න පුළුවන්කම ලැබෙන සම්මා ප්‍රඥාවෙන්. ඒ නිසා සමාධිය බලවත් කරගෙන කුසලාරම්මණයන් හිම හැකිතා දුරට හිත පාත්ත ගන්න සිහිය පිහිටුවා ගන්න තරම් හැකියාවක් තියෙන්න ඕනේ. මෙන්න මේ නිසා නිවන් මගේදී අපි උගන්වනවා භාවනා පුරුදු වෙන්න කියලා. භාවනාව කියලා කියන්නේ සිතේ වැඩිම. භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතාහිති භාවනා. භාවනා කියලා කියන්නේ සිතේ කුසල ධර්ම පුරුදු පුහුණු කිරීම. අපි නිදසුනක් ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කෙරෙහි ඔබට සිහිය පිහිටවන්න පුළුවන්. ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන්. එහෙත් ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක කියන අදහසේදී අරහන් කියන වචනේ තුල සිහිය පිටවන්න ඔබට යම් වූද දැනුමක් අවශ්‍යයි. අරහන් කියන වචනේ තේරුම සුදුසුයි කියන අදහසයි. භාග්‍යතුන් වහන්සේ සියලු දෙවිබඹු මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපatti පූජාන්ට සුදුසු වුණා ඒ කුමක් හේින්ද මේ දියකරු සසරේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ පුබේ නිවාසානුසතිහා චුතුපපාත ඥානයන්ගෙන් දැනගත්ත දැකගත්තා තමන් වහන්සේ හා සියලු සත්වයෝම අතීත සංසාර ගමනේ වඩාත්ම ඉපද තිබුණේ සතර අපායේ නරක තිරසන් ප්‍රේතසුර කියන සතර අපායේ ඉපදිලා අප්‍රමාණ දුක් විඳා ඒ බියකරු දුකින් යුක්ත සසර සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා ඒ තෘෂ්ණාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් බෙදා ගන්නවා රාගය නම් වූ ඇලීම දේශය නම් වූ ගැටීම මෝහය නම් වූ මුලාව එනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරේ ඇති අනෝබෝධය වශයෙන් බියකරු සසර සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා. භාග්‍යවතුන් වහන්සේ ඒ රාගදේශ මෝහයන්ගෙන් සමන්නාගත තෘෂ්ණාව මුළුමනින් බැහැර කළා. මිනිසා සියලු දෙවි බඹු මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපatti පූජාන්ට සුදුසුයි අරහන් නම් වනසේක. දැන් මේ බුදු ගුණය ඔස්සේ අප සිහිය පිහිටවනවා. ඒකට කියනවා බුද්ධානුස්සති කියලා. දැන් සිහිය පිහිටුව කියන්නේ බීජයක් පොළවේ සිටෙව්ව විතරයි. පැල කරා විතරයි. තාම පැල වෙල නැහැ. හිටෙව්ව විතරයි. දැන් පැල වෙන්න ධර්ම කතාවේ ගත්තොත් එහෙම කෝටු හිතවල ආරක්ෂාවක් දෙන්න ඕනේ. සීලය. ඊළඟට පැන්වත් කරන්න ඕනේ. ඊළඟට පණුවන් ආදී හෝ කුමන හෝ සතුන් වෙනව නම් ඒව ඉවත් කරන්න ඕනේ. ඊළඟට මකුළු දැල් හෝ අනවශ්‍ය ගස් කුල් ආදී වැවෙනව නම් වැල්වැනි ඒවා ඉවත් කරන්න ඕනේ. ඊළඟට මනාව ඵලයක් බලාපොරොත්තු වෙන රැක ගන්න ඕනේ. වඩනවා වැඩෙනවා කියලා අනුග්‍රහිත සූත්‍ර දේශනාවල කුසලාරම්මණය සම්මාදිට්ඨිය වැඩෙන්න උදව් කරන්නේ එහෙමයි. බුද්ධානුස්සතිය වැඩෙන්න දැන් අපි උදව් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය තේරුම් ගත්ත අරහම් බුදු ගුණය දැන් අපි සඳහන් කළා ඉතින් අජ්ජත් වශයෙන් ගලපලා බලන්න ඕනේ. අජ්ජත් කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. Tamanට ගලපලා බලන්න. බුදුරජාණන් වහන්සේ බියකරු සංසාරයේ ඇති යථා ස්වභාවය නුවණින් දැක තමන් වහන්සේ දැතුළු සියලු සත්‍යෝම අතීත සංසාර ගමනේ වැඩිපුරම උපත ලබා තිබුණේ සතර පායේ එසේ ඉපිද අප්‍රමාණ දුක් විඳා එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ අරහන් බුදු ගුණය අවබෝධයෙන් දකින මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් සරණ යන මම මා කෙරෙන්ද මේ අරහන් බුදු ගුණය දකිනවා සංසාරයේ ගමනේ ඇති භයානක බව නුවණින් දැකලා දුර්ලභව ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම්ම ප්‍රයෝජනයක් ලබනවා සම්මතයේ තුල සීලයේ පිහිටලා මම මගේ කියලා මා මේ ජීවිතේ පැවැත්වුවත් අස්කන්නාදී ඉන්ද්‍රියන් පරිහරණය කළත් පරමාර්ථ වශයෙන් මේ කිසිවක් මගේ නෙමෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේ. නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තා. මේ අස මගේ නෙවෙයි නිදුසුනකට ගත්තොත්. ඔව් සම්මුතියට මගේ තමයි. පටවිය ආදී ධාතුන්ගෙන් සකස් වුණ ගිලන් වුණොත් බෙහෙත් කරන්න. හැබැයි මේ අස මට ඕන විදියට පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත් නොපෙනී යයි. මුදමී යයි. දලක් බැඳුන වගේ ඇස ගිලන් වෙලා යයි. ඒ පටවි ආදී ධාතුන් විසිරෙනකොට ස්වභාවය. ඒ විතරක් නෙමෙයි. ඇසට පින්වත් මේ ක්‍රියාත්මක වෙන්න මේ කළු බෝලය කළු ඉංග්‍රීය තුලක තියෙන ඕභාස ගතිය හඳුන්වන්නේ ප්‍රසාදය කියලා. චක්කු ප්‍රසාදයට වර්ණ සටහන සකස් වෙනකොට අපි කියනවා රූපාරම්මණය සකස් වුණා කියලා. ඇසයි රූපයයි සකස් වෙන තැන ඒ හඳුනාගන්නේ විඥාණයෙන්. අපි හඳුන්වනවා එතන චක්කු විඥාණය කියලා. චක්කු විඥාණයේ පිට අරගෙන තමයි අර ආරම්මන ඇසට සකස් වෙච්ච රූපය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වුණා චක්කු විඥාණය අභාවිත හිතක්ව තිබුණොත් අපිට ඕන විදිහටම පවත්වලා දෙන්නේ නැහැ. අභාවිත හිතක් කිව්වේ සියලු සංකත සංඛාර වස්තු අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත් කොට දැකලා ලෝභ දේශ මොහ සංසිඳන ස්වභාවයට හිත පුරුදු කොට නැතිනම් පඨවි ආදී හේතුන්ගෙන් සකස් වෙන පණ ඇති වුණත් පණ නැති වුණත් සියල්ලම අපි හඳුන්වන්නේ සංකත කියලා. ඒ සියලු සංකත සංඛාර වස්තු අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ තිලක්කන ධර්මයට යටත් කොට දැකලා ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් සංසිඳෙන්න ඕනේ. සම්මුතියට මම මගේ කියලා පැහැත්වට පරමාර්ථ වශයෙන් පරම සත්‍ය වශයෙන් මේ ශරීරයේ වුණත් රෝම කෝපයක තරම් හැබෑයිතියක් මා කෙරේ පවතින්නේ. ඔබටම අපිට පැහැදිලිනේ. කෙස් පැහෙනකොට ඇස් පේන්නේ තියෙනකොට දෑත දෙපේ වාරු නැති වෙලා යනකොට කවල පොල නාවල පිරිසිදු කළ මොනතරම් ඔබ නම් දවසකට කීප වතාවක් මම මගේ කියලා රුව ගැන හැඩ බැලුවත් දිනාගෙන යනකොට අපි අපේම ශරීරය කෙරේ මොනතරම් අසරණද කියලා සම්මුතිය තුළ පැහැදිලි. එහෙමනම් මට ඕන විදියට මේ කිසිවක් පවතින්නේ නැහැ බව අපේ හිත පුරුදු කර තියෙනවා. එහෙමනම් සම්මුතිය තුළ ඇසින් දකින්න අම්මා කෙනෙක් වගේ පෙනේ කරුණා මෛත්‍රිය. සම්මුතිය තුළින් දකින පිය කෙනෙක් වගේ, දුවේ පුතෙක් වගේ මුළු ලෝකයේ දෙස ඕනෑම ආකාරයකින් දකින්න පුළුවන්. අම්මා කෙනෙක් වගේ සොහොරියක් වගේ දුවෙක් දෙස බලනවා වගේ පිය කෙනෙක් දැස සොහොරෙක් දැස පුතෙක් දැස බලනවා වගේ කරුණා මෛත්‍රියෙන් බැනෙනවා. ඒත් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් බලන්නේ. ඒ තමයි අත්හරිනවා කියලා කිව්වේ. නමුත් අභාවිත හිතක තිබෙන්නේ දකින රූපයේ කෙරෙහි තදින් අල්ල ගන්නව, උපාදානය කර ගන්නව මම මගේ කියලා අකමැති නම් ගැටෙන්න යනවා. නමුත් තදින් ඇලුනා කියලා අපිට ඕන විදිහට පවතින්නේ. ඇස පවතින්නේත් නෑ. උද්‍යවයට යටත් හට අරගෙන නැති වෙනවා. සිතුවිලිත් වෙනස් වෙනකොට දැන් අර ඇසෙන් මුලින් දැකලා ඕන කියපු දේ ඊට පස්සේ අමනාපය දුක් වේදනාවකට හැරෙන්න පුළුවන් එපා කියලා. මෙන්න මේ නිසා තමයි අපිට ඕන විදිහට ඇස පවතින්නේ නැත්නම් ධර්මයේ සඳහන් කරනවා චක්කුම් බික්කවේ නතුම්හාක. ඔය ඇස ඔබට අයිති නැහැ. ඔබට ඕන විදිහට පවතින්නේ නැහැ. සම්මුතියට ඇස රැක ගන්න. ගිලන් වෙනකොට බෙහෙත් කරන්න පරිස්සම් කරගන්න. හැබැයි පරමාර්ථ වශයෙන් දැකලා හේතු ප්‍රත්‍ය නිසා හටගත්ත මේ ඇස ඒ හේතුන් ප්‍රත්‍ය විසිරීලා යනකොට පටවි වශයෙන් විසිරීම තුලින් ඇස පේන්නේ නැතුව දිරාගෙන යයි. සිතුවිලි වශයෙන් ගත්තොත් අර චක්කුප්පසාදයට රූපාරම්මණය හා සමගින් සකස් වුණු චක්කු විඥාණයෙන් සකස් වුණු සිතුවිලිද උද්‍යාංගයට යටත් හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒ නිසා සම්මුතියට ඇස මගේ වුණාට පරම සත්‍ය වශයෙන් ඇස මගේ වෙන්නේ මට ඕන විදියට පවතින්නේ නේ. ඔය ඇස් දෙකෙන් කොයිතරම් කැමැතියි කියපු දේවල් තවත් පිටක අකමැති වෙලා සිතුවිලි ඇවිල්ලා තියෙනවද? ඔය ඇස් දෙකෙන් මේ රූපේ නැතුව බෑ කියපු අය තවත් පිටකම මොනතරම් කියලා තියෙනවද මෙවැනි රූපයක් ඇයි මට මුණ ගැහුනේ කියලා. ටික ටිකවත් මේ විදියට දැක්කොත් අපිට පැහැදිලියි. ඇස පමණක් නෙමෙයි. ඇස කන නාසය දිව ශරීරය මන කියන මෙන්න මේ සියලු ආයතන අර සත් ආරම්මණයන් සමගින් විඥානය සමගින් අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක ගැනීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. දැන් බුද්ධානුස්සතිය මා ඔබට ආරාධනා කළේ. අරහන් බුදු ගුණයයි මෙනෙහි කරන්නේ. අජ්ජත් වශයෙන් අපි හිතුවා අපි මෙනෙහි කළා එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ ඇස අත්තරින්න කිව්වේ. කනනාසය දිව ශරීරය මන අත්තරින්න කිව්වේ. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, සිතුවිලි අත්තරින්න කිව්වේ. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. අර අරමුණු හඳුනා ගන්නා ස්වභාවය අත්තරින්න කිව්වේ. සම්මුතිය තුල කතාවක් නේ පරමාර්ථ වශයෙන් ඔය සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් ඒ නිසා දැඩිව ගන්න එපා ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා මගේ මම වෙමි මගේ වශයෙන් පවතිනව එනවා මගේ ආත්මය කියලා හේතු ඔය සියල්ලම උදයව්වේට යටත් හට අරගෙන බිඳී වෙනස් වෙලා යනවා. පින්වත්නි අරහන් බුදු ගුණය භාග්‍යවතුන් වහන්සේ සංසාර ගමනේ ඇති භයානක බව නිවනින් දැකලා දිවකරු සසර සකස් වෙන තෘෂ්ණාව මුළුමනින් බැහැර කළා. ඒ තෘෂ්ණාව අපතුල සකස් වෙන්නේ මේ අන්න අර පැහැදිලි කළ ආකාරයෙන් ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අන්න ඒ හැම අවස්ථාවකම එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානං නිවිසති ඇසේද රූපයේද චක්කු විඥානයේද කනද ශබ්දයේද සෝත විඥානයේද ආදී වශයෙන් උද්‍යවයට යටත් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කරලා දැක ගන්න ධම්මයෙන් දැක ගන්න දැන් අපිට පුරුද්දක් ඇති වෙනවා මේකට කියනවා භාවනාව කියලා එතකොට ඒ දකින්නකොට මොකද වෙන්නේ සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවා දැන් ඔබ ස්වාමියා බිරිඳ දෙමව්පිය දරුවෝ ඔබ මට දෙවියෙක් වගේ කියලා හිතෙන්න පුළුවන් දිව්‍යාංගනාවක් වගේ කියලා අපේ දරුවෝ වස්තුව වගේ කියලා ඇස වගේ කියලා හදවත වගේ කියලා දැනෙනවා සම්මත ලෝකයේ තුල වරදක් නෑ හැබැයි පරමාර්ථ වශයෙන් උපාදානය වෙන්නේ නෑ හේතුව මේ ස්කන්ධ පංචකය මම කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ මම කියන ස්කන්ධ පංචකයත් උදයවයට යටත් එනං හටගත්ත වගේම නැති වෙනවා. හිතින් පනවගත්ත වගේම නැති වෙලා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් එහෙමනම් ස්කන්ධ පංචකය නම් වූ මමත් හැබෑවට මට අයිති නැතිනම් මොනතරම් සමීපව හිටියත් ස්වාමියා බින්ද නමු දෙමව්පිය දරුව නමු සොහොරු සොයියන් නමුත් අවිඥානික වස්තු ගේදොර ධන දහන්නේ යමක් වුණත් නේතං මම මගේ වෙන්නේ නේ නේසෝහමස්මි එතන මම නේ නමේසෝ අත්තා මගේ ආත්මය නෙමෙයි මට ඕන විදිහට කිසිවක් මෙහි පවතින්නේ මෙතන පවතින ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ ස්කන්ධ පංචකයක් මේ තියෙන්නේ ආයතන හයක් මේ තියෙන්නේ මේ ධාතු ස්කන්ධ ආයතන පොදිය තමයි මම ඔබ කියලා සත්පුද්ගල සංඥාවට ගත්තේ හටගත්තු වගේම නැති වෙනවා කියන අවබෝධය වැඩෙන්න ඕනේ පින්නත් මේ බුදු ගුණය තුලින් වැඩෙන්නේ උපචාර සමාධිය විදර්ශනාවට හරව ගන්න ඕනේ. හොඳයි ඒත් මා ඔබට මේ සඳහන් කළේ විදර්ශනාවට හරවන්නට ඕනේ නිවන් මඟ අරමුණු කරනවා නම්. මෙන්න මේ විදියට කුසල ධර්ම හිතේ වැඩෙන්න ඕනේ. සීලේ පිහිටල සමාධිය දියුණු කරගන්න පුළුවන් කමක් තැනකට එනකොට සම්මා ප්‍රඥාවට සීල සමාධි ප්‍රඥා. සම්මා ප්‍රඥාවට අපිට දැන් දැක ගන්න පුළුවනි අපේම හිත. එතකොට අපි දැකලා නැති හිත අපි දකිනවා. හැබැයි මේ දකින්නේ මේ කණ්ණාඩියක් ඉදිරියට කියලා දකිනවා වගේ නෙමෙයි. සම්මා සතියෙන් සම්මා සතිය කියන සතරහට පට්ඨානෙ උගන්වන සම්මා සතිය වෙන්න ඕනේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. එක කොටසක් ගත්තොත් බලන්න මේ වගේ මතකද කියලා. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං. දැන් කයෙහි ඇවතුම් පැවතුම් පිළිබඳව අපි දකින්නේ මොකටද? කායේ කායානුපස්සේ විහෙරති. කයෙහි ඇවතුම් පැවතුම් දැකමින් වාසය කරන කුමටද? ආතාපි කෙලස් තවන්න. සම්පජානෝ පරික්ෂාකාරී නුවණ. මෙතන විදර්ශන. සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය. සියලු සංකත සංඛාර වස්තු අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය කියන නුවණින් සම්පජානෝ සතිම මනාවෝ සීයෙන් විනේය ලෝකේ අවිජ්ජා දෝමන සංමේ සත්ව සංස්කාර ලෝකේ දැඩි ආසාවන් හා දුම්නස දුම්නස කියන්නේ පටිගය තරහව සංසිඳවන්නේය කියන අදහසින් තමයි කයේ ඇවතුම් පැවතුම් කෙරේ සිහිය පාත්තන්නේ. ආනාපාන සතිය වෙන්න පුළුවන්. ඊළඟට ඉරියාපත භාවනා වෙන්න පුළුවන්. සම්පජඤ්ඤ භාවනා වෙන්න පුළුවන්. ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. පටික්කුල සංඥා වෙන්න පුළුවන්. නවසීවතික වෙන්න පුළුවන්. කායानुපස්සනා කොටසේ දක්වා තිබෙන අදහස්. එතෙන්දී අපිට දැන් මේ අදහස බලන්න ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. තිතෝ වා තිතෝම් හීති පජානාති. නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති. සයානෝ වා සයානෝම් හීති පජානාති. ගමන් කරන්නේ ගමන් කරන්නේ මේ දැනගෙන ගමන් කරනවා. නතර වී සිටින්නේ නතර වී සිටින්නේ මේ දැනගෙන ඉන්නවා. ඒ වගේම සිටින්නේ සිටීමේ දැනගෙන ඉන්නවා. සයනය කරන්නේ සයනය කරන්නේ මේ දැනගන්නවා. හැබැයි මොන දැන ගැනීමක්ද? දැන් ওই විදිහට වාඩි වෙලා සිටිනවා කියන අදහසම නෙමෙයි. නිසින්නෝවා නිසින්නෝම් හේති ප්‍රජානාති. දැන් කවුද මේ වාඩිලා ඉන්නේ? ඇහුවොත් ඔබේ නම නෙමෙයි මේ අහන්නේ. වාඩිලින කුමක්ද? ධාතු පුඤ්ජයක්. ධාතු හතරක්. ස්කන්ධ පංචකයක්. ආයතන හයක් මේ වාඩි වෙලා ඉන්නේ. සම්මුතියෙන් පුද්ගලයේ සත්‍යය. හැබැයි මේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න බෑ. මේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය. මේ අවබෝධයෙන් තමයි විදර්ශනාවට ලක්කොට බැලුවේ. මම ඔබ කියලා කිව්වේ ධාතු හතරක් ස්කන්ධ පංචකයක් ආයතන හයක් ඒ තමයි හැඳින්නේ. දැන් ගැඹුරට කියනවා එතනම අත්තිකායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. සම්මුතියට මම මගේ කියලා පැවැත්වට පරමාර්ථ වශයෙන් මෙතන ස්ථිර වූ සත්‍යයේ පුද්ගලයෙක් හෝ මම හෝ ඔබ හෝ කිසිවක් නැත. මේ අවබෝධය සකස් වෙන්න ඕනේ. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති වෙනස් නොවන දෙයක් වෙන නොවන දෙයක් ෂේ නොවන දෙයක් මේ ලෝකේ හට නොගන්නේ න උපදින්නේ හටගන්න හැම දෙයක්ම වෙනස් වන්නේ ෂේවන්නේ වේවන්නේ දැන් මෙන්න මේ විදිහට ගමන් කළස් නතර වේ සිටියත් වාඩි වේ හිටියත් සයනය කළත් ඔය අවබෝධයක් අපට තිබෙන්න ඕන. පින්නත්ින් බලන්න මේ ගැඹුරු දහමක් එක්කයි දැන් මේ සකස් වෙන්නේ සමාධිය සකස් වෙලා තියෙන්නේ. එතෙන්දි තමයි සම්මා සතියෙන් සම්මා ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අර මුලින් සඳහන් කළ සීලයක් හැකිතා දුරට ආර්යකාන්ත සීලයක් කරගන්න ඕන. දැන් පින්වත්නි යම් කෙනෙක් සීලයක් රකින්න පුළුවන් සදාචාරය ගැන හිතලා. විවාහ ජීවිතයටපත් වෙනකොට සදාචාරයක් තියෙන පෞල් ජීවිතයක් ගැන. රහසින්වත් වරදක් කරන්නේ නෑ කියන ඒ ස්වාමියා බිරිඳ අතර පොරොන්දුව ඒ කටයුතු සිද්ධ කරනවා. හැබැයි යම් විටක රහසව යම් වැරදි සිතුවිලි ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් අර සීලය අතන අදහස් කරන්නේ පෞල් ජීවිතේ හොඳින් ගත කරනවා කියන අදහස. ඊළඟට දෙමව්පිය දරුවෝ අතර සීලයක් පාසන්න පුළුවන්. මයි පුතා දුව හොඳ දරුවෝ වගේ දෙමව්පියන්ට කීකරුව, ගුණැතිව, නැණැතුව, පින් ඇති දරුවන් ලෙස හැදෙන්න වැඩෙන්න අවශ්‍යයි. ලෝකයේ කොතනක ගියත් නුඹලගේ හිතවල තියෙන ජීවිතේ කවුරු කවුරු නුඹලට කනට කොඳුරලා කිව්වත් නුඹ සමග ඉන්නවා කියලා ජීවිතේ මුලින්ම මග පුතේ දුවේ කියලා හඬ නගලා කතා කළේ නලලට එබුනේ ඒ ඔබේ අම්මා කියලා, මගේ අම්මා කියලා, තාත්තා හෝ අපච්චි කියලා හිතට දැනෙනවා. දැන් මේ සීලයක් ගැන කියනවා. ওই විදියට පින්වත්නි රටක නීතිය සමාජයක ආයතනයක gedaraka පෞල් පරිසරය තුල කියනවා. හැබැයි මේ ආර්යකාන්ත සීලය මේට වඩා ගැඹුරුයි. එහෙමනම් සම්මුතිය තුළ මොනතරම් මම මගේ කිව්වත් පරමාර්ථ වශයෙන් සියල්ල අනිච්ච දුක් අනාත්ම තිලක්කන ධර්මයට යටත් නම් සීලය සකස් වෙන්නේ අන්න එතනින් පින්වත්නි එහෙමනම් ඒ අදහස ඔස්සේ ඒ අවබෝධයෙන් යුක්තවම රහසින්වත් මගෙන් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. සොරකම සිද්ධ වෙන්නේ නැහැ. අසකනාදී ඉන්ද්‍රියන්ගෙන් වරදක් සිද්ධ වෙන්නේ බොරු කීම සිද්ධ වෙන්නේ නැහැ. මදයට ප්‍රමාදයට හේතු වෙන රහමෙර පාණයක් වැනි යමක් වෙන්නේ. එහෙම නැත්නම් සම්මතයේ සීලය බිඳෙන්න පුළුවන්. රහස වැරද්දක් වෙන්න පුළුවන්. යම් ලාභ අරමුණක් ඉදිරියේ ඒක වෙනස් වෙන්න පුළුවන්. අර මුලින්ම අපි සඳහන් කළා වගේ මුලින් සඳහන් කළේ ඔබ හොඳ කෙනෙක් කියලා. හැබැයි පසුවට හෙන ලැබෙනවා අනේ ඔබ මොකද්ද මේ කරගෙන තියෙන්නේ? මං හිතේ ඔබ බෝධිසත්වෙක් වගේ කියලානේ. දැන් බලනකොට එහෙම කෙනෙක් නෙමෙයිනේ ඉඳලා තියෙන්නේ. මට දැන් නම් හිතෙනවා ඔබ කවදාවත් මුණ ගැහෙන්නේ නැති එක හොඳයි කියලා. දැන් බලන්න අර මුලින් තිබුණු සීලය වෙනස් වෙලා ආර්යකාන්ත සීලයක් අවබෝධයෙන් ගත්තනම් හැම වස්තු සවිඥානික අවිඥානික අපි හැඳුන්වන සංකත සංඛාර කියලා හේතුප්‍රත්‍යයෙන් හටගත්ත ඵල තමයි මේ දකින්නේ ඒ හේතුප්‍රත්‍ය විසිරලා යනකොට ඵලයක් නැති වෙලා යනවා හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. එහෙමනම් මේ කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ මගේ නොවන ස්ථිර නොවන සදාකාලික නොවන දෙයක් වෙන්නේ ඇයි මම මුල් කරගෙන ජීවිතයකට කරදර කරන්නේ? ඒ කියන්නේ ගහන්නේ නැහැ, බනින්නේ නැහැ, ප්‍රාණඝාත වෙන්නේ නැහැ කියන එක. ඇයි මේ වගේ දේවල් සරකම් කරන්නේ? එහෙම වෙන්නේත් නැහැ. ඇයි එහෙමනම් අස කනාදී ඉන්ද්‍රයන් වර්ධවා සතුට කරන්නේ? අර කාමීත්‍යාචාරය වෙන්නේත් නැහැ. මම මුල් කරගෙන බොරු කියන්න හේතු වෙන්නේ නැහැ. මෙතන මම කියලා කෙනෙක් නැහැනේ. සම්මුතියට පමණක් නේ මම මගේ කියන්නේ. පරමාර්ථ වශයෙන් මෙතන පවතින 16 ස්කන්ධ ආයතනයන් පමණයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් මේ අවබෝධය දැනෙන්න පටන් ගන්නවා. මඩේට ප්‍රමාද හේතුව හේතු වෙන රහමර පානයකට යොමු වෙන්නේ කෙටියෙන් කියනවා නම් සිත කය වචනය කියන තුන්දරින් වැරද්ද සිද්ධ වෙන්නේ නෑ කියන තැනට පරමාර්ථ ධර්ම අවබෝධය වෙනවා. ඉන්වත්ේ අන්නේ ඒ ආරකාන්ත සීලය ඒක හඳුන්වනවා ජීවිතය ගියත් සීලය නම් විඳින්නේ නෑ. ජීවිතේ දෙවුරු කරලා සීලය පළමු කොට රකින්නවා දිවිහිමියෙන් සීලය ආරක්ෂා කරනවා කියන අදහසයි හේතුව මම මගේ කියලා පනවගත්තට හැබෑවටම මේ මට ඕන විදියට ස්ථිරව සදාකාලිකව පවතින්නේ ඒ නිසා සීලය බිඳුනොත් මට අයිති නැති දෙයක් වෙනුවෙන් තේරුමක් නැති වෙනවා සිදු වෙන්නේ අකුසල ධර්ම රැස් කරලා නැවත සතර පායට සංසාරේ වැටීමයි දැන් ඔන්න ඔය සීලෙන් යුක්ත ආර්යකාන්ත සීලය හැකිතාදුරට බලවත් කරගෙන සමාධියට එනවා. ඒ සමාධිය කුසලාරම්මන වල සිහිය පිහිටවනවා. ඒක අපි පැහැදිලි කළා සතර හතිපට්ඨානේ එක අවස්ථාවක් කායානුපස්සනාවේ හැටියට පැහැදිලි කළා. සම්මතයට මම මගේ කියලා පැවැත්වට පරමාර්ථ වශයෙන් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියලා. ඔබ දැන් මම නිදසුනක් ඔබෙන් අහන්න කැමති ඔබ උත්තරය හදාගන්න. දැන් ඔබට මේ දරුවන්ගෙන් ඇහෙනවා අම්මා කියලා. තාත්තා පච්චේ කියලා හඬ ඇහෙනවා. ඔබට කුමක්ද සම්මත ලෝකයේ තුල දැනෙන්නේ? සාමාන්‍ය ලෝකයේ තුල ඔබට මොනවද හිතෙන්නේ? ඇයි මගේ පුතේ? ඇයි මගේ දුවේ? ඇයි මගේ ලොකු පුතේ, පොඩි පුතේ, ඇයි මගේ ලොකු දුවේ, පොඩි දුවේ කියලා හඬ නැගෙනවා. ඒ තුල මේ වගේ අදහසක් තියෙනවා. අපිට නොපෙනුණු ලෝකය මගේ දරුවන්ට පෙන්වලා දෙන්න ඕනේ. මට නොලැබුණු සැප සම්පත් මගේ දරුවන්ට දෙන්න ඕනේ. මටත් වඩා ඉහළ උගත්කමක් මගේ දරුවන්ට දෙන්න ඕනේ. ඒ වුණාට මගේ ජීවිතේ ලැබුණු දුක් කරදර නම් සිහිනෙන්වත් මගේ දරුවන්ට නම් ලැබෙන්නේ පා කියලා සම්මත ලෝකයේ තුල සම්මුතියෙන් ඔබට දැනෙනවනේ දැන් පරමාර්ථ ධර්ම කතාව මොකද්ද මෙතන? පරම සත්‍ය නම් මම කියන්නේ ධාතු ස්කන්ධ ආයතනයෙන් සමන්නාගත පුඤ්ජය නම් මේ පුඤ්ජය අනිච්ච දුක්ඛ අනාත්ම කිලක්කන ධර්මයට යටත් නම් පාදාන්තයේ පටන් හිස් මුදුන දක්වා ගලපල බැලුවොත් නිය කැබැල්ලක රෝම කූපයක දත් කැබැල්ලක සම් කැබැල්ලක කෙස් ගසක තරම් හැබැයි අයිතියක් මා කෙරේ පවතින්නේ නැත්තම් මමවත් මට අයිති නැතිනම් මම මේ තරම් කතා කළ හදපු වඩපු ලං කරගෙන ඉන්න පුතා වුණත් දුව වුණත් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. පරමාර්ථ ධර්ම වශයෙන් දැකලා සම්මුතිය තුල තවමත් ලං කරගෙන සිටිනවා. රැකවරණයක් දෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත් කොට දැකීම නිසා ඔය හිත නිදහස් වෙන්න ඕනේනේ මගේ වෙන්න නැතුව බෑ මට දකින්න නැතුව ඉන්න බෑ ලෝකේ කොතනක ගියත් මොනවා වුණාද කියලා මගේ හිතට නිතරම දැනෙනවා මේ මොකද වෙන්නේ එවැනි සිතුවිල්ලක් එන්න බෑ මොකද කොහොම ජීවත් වුණත් අවුරුදු 100ක් 120ක් වෙයි ඕනම රාත්‍රියක් අවසන් මොහොත වෙයි මේ තවත් හමුවීමක් පමණයි දීර්ඝ සංසාර ගමනේ අම්ම නොවුණු කෙනෙක් තාත්තා නොවුණු කෙනෙක් දුව නොවුණු කෙනෙක් පුතා නොවුණු කෙනෙක් හැම ඥාතිත් එක්ක මුණ නොගැහුණු කෙනෙක් මිනිස්සු වල හැටියටත් ඉපදිලා හමු නොවුණු කෙනෙක් හොයාගන්න බෑ මේ తాවකාලික හමුවීමක් පමණයි මේ ටික තේරුම් ගන්න බැරුව මම මගේ කියලා අපි මොනතරම් බැඳිලා අඬලා තණ්හා සංයෝජනනන් තෘෂ්ණාවෙන් සසරට බැඳිලා ඒ නිසාම සංසාර ගමනේ සතර පය වැරලා අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. මේ මුණ ගැසුණු ජීවිතය තුළ ස්වාමියාදීන්ද දෙමව්පිය දරුවෝ වශයෙන් යුතුයකම් කරනවා අර මුලින් සඳහන් කළා වගේ දරුවෝ වෙනුවෙන්. හැබැයි පරමාර්ථ වශයෙන් හිත නිදහස් වෙන්න ඕනේ. නේතං මම මගේ නොවේ. මමවත් මගේ වෙන්නේ නැත්තම් දුව වුණත් පුතා වුණත් අම්මා වුණත් තාත්තා වුණත් මගේ නොවේ. ගේදර වුණ සම්මුතියට හොයාගෙන රැකවරණය යොදාගෙන මේ දේවල් පවත්වා ගත්තට ජීවිතය පාත්තන ධර්මානුකූලව පරමාර්ථ වශයෙන් මගේ නොවේ මම නොවේ මේ මගේ වශයෙන් පවතින්නේ කියන අවබෝධය සමාධියට එන්න ඕනේ. දැන් සමාධිය මෙහෙම සකස් වෙගෙන එනකොට සම්මා ප්‍රඥාවෙන් දැක ගන්න අවස්ථාව තියෙනවා. අන්න එතෙන්දී අපේ හිත ගන්නවා. අපේ හිත දකිනවා මගේ සිතුවිලි. දැන් මේ ඇහෙන් දකින රූපය කනෙන් අහන ශබ්දය නාසයෙන් ආග්‍රහණ දිවට රස කයට ස්පර්ශ මනසට සිතුවිලි වශයෙන් සකස් වෙනකොට සම්මුතියම තමයි මගේ වෙත පවතින්නේ දකින දේවල් ප්‍රියයි කියලා හිතෙනවා පිය රූපේ රූපේ සාරජ්‍යති අකමැති නම් ගැටෙනවා අපේ රූපේ රූපේ ව්‍යාපජ්‍යති ඇයි මෙහෙම වෙන්නේ මට මොනතරම් ඉගැන්නුවත් ධර්මයේ මොනතරම් කිව්වත් රටේ ලෝකේ මොනතරම් ගුරුවරු කිව්වත් සදාචාරයේ හොඳ නරක ඇයි මේ විදිහට මේවා ඒ විදිහට සකස් වෙන්නේ නැත්තේ පින්වත්නි අපේ හිත ගැඹුරින් දකින්න ඕනේ. මම මුලින් සඳහන් කළා සංසාර ගමනේ පටන් පැමිණිලා බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කෙලෙස් හතක් තිබෙනවා කියලා. ඒ හත නම් රාගානුසය, කාමරාගානුසය, තාමසියුම්. දැන් යමකට ඇතිවෙන ඇලීමට වඩා සියුම් සිතුවිල්ලක් තමයි කාමය කියන කැමැත්ත, රාගය කියන ඇලීම. කැමැත්තට තියෙන ඇලීම, පිනවන්නට තියෙන ඇලීම තමයි කාම රාගය කියන්නේ. අනුසය එතකොට කාම රාගයත් අනුසයක් හැටියට බලවත් ලෙස යටපත් වෙලා තියෙනවා. පින්වත්නි අරහත් බෝධියටපත් වෙනවා කියන්නේ සියලු කෙලසුන් ප්‍රහාණය කිරීම. ඒක නිදසුන් වලින් දක්වන්නේ සසරට බඳින සංයෝජන සංයෝජන කියන්නේ බඳිනවා. සංයෝජන 10ක් තියෙනවා. අහලා තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මානුද්දච්ච අවිජ්ජා. සෝතාපන්න වෙනකොට දැන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තමයි ටිකෙන් ටික ඉහළට යන්නේ සෝතාවන් සෝතාපන්න සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා. අර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිළින් පෙළ පිළින් පෙළ ඉහළට යනවා. ඒක වෙන්නේ සංයෝජන ගැලවෙන ආකාරයට. සෝතාපන්න වෙනකොට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට එනම ඒක දක්වන සංයෝජන 10 පළවෙනි සංයෝජන තුන මුළුමනින්ම බැහැර වෙනවා. මමය මාගේ කියන දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, බුද්ධ ආදී යටතැන්ගේ සැකය, සීලබ්බත පරාමාස ආර්ය ශ්‍රාංග මාර්ගයමයි අනුගමනය කළ යුතු වන්නේ වෙන වෘතයක් හෝ සීලයක් හෝ පිළිවෙතක් නොවේ ආර්ය ශ්‍රාංග මාර්ගයමයි කියන අදහසෙන් නෝ දැන් ওই සක්කාය දිට්ඨිය බැහැර කරන තැනක් අපි නිදසුනෙන් ගත්තා ඔය ඇස ඔබේ නොවේ කියන එකට සම්මුතියට ඔය ඇස ඔබේ ලෝකෙ දකින්න හැබැයි පරමාර්ථ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත් නිසා මමයි මගේ ස්ථිරයි කියලා බැඳෙන්න එපා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් බලන්නටත් එපා. කර්ම සකස් වෙන ආකාරයෙන් විඥාණයට හැසිරෙන්නට එපා. සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින විඥානය පුරුදු කොට තිබුණම රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය සිටිවිලි ඉදිරියේ සම්මුතියට පරිහරණය කළ සීලය පිළිතලා පරමාර්ථ වශයෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීම නිසා ලෝභ දෝෂ මෝහයන්ට සකස් වෙන තැනක් නැහැ. මට ඔබ ප්‍රසන්නයි මෙහෙම බැලුවම. හැබැයි මට රාගයක් නැහැ. මට යම් විටක ඔබ නැගිටලා හයියෙන් හඬ නැගුවොත් ඒක එතකොට හොඳක් වෙන්නේ නැහැ. හැබැයි මගේ හිත තුළ පටිගයක් ඇති වෙන්නේ. ගැටීමක් සකස් වෙන්නේ. සම්මුතිය තුළ සමහර දේවල් අපි හඳුනගන්නව හොඳයි නරකයි කියලා. හැබැයි හොඳයි සුඛයි කියලා දැඩිව හිතෙන් ගන්නෙත් නෑ. ඵලයේ හැටියට විපාක පරිහරණය කරනවා. උපාදානය කරගන්නේ දැඩිව ගන්න. අකමැති අරමුණු දකින්න දෙමෝපිය දරුවන්ට උපදේශයක් දෙන්න පුළුවන්. හැබැයි ගැටෙන්න යන්නේ නෑ. බුදුතුමෝ පවා අකුසල ධර්ම මාර්ගයට ලං වෙනකොට කතා කළා මෝග පුරිස කියලා. හැබැයි තරහව සකස් වෙන්නේ නැහැ. මේක ගැඹුරින් දකින්න ඕනේ. පින්වත්නි, සියුම්ව තියෙන රාගානුසය, කාම රාගානුසය හැම අරමුණකින්ම දකින්න ඕනේ. ඒක දකින්න අපිට තැනක් තියෙනවා පරිඋත්ථාන ටිකක් උඩට එනවා දැනෙනවා. මට දැන් දැනෙනවා කදැලීමක් ඒ රූපයේ කෙරෙහි ශබ්දයේ ආග්‍රහණයේ රසයේ ස්පර්ශයේ සිතුවිලි කෙරෙහි මේක හැබෑවටම කරුණාවක්ද මෛත්‍රියක්ද පරමාර්ථ වශයෙන් දැකලද නෑ නෑ මට දැනෙනවා සිවුම මේ ඇලීම. මේ කාමරාගය තමයි මේ මතුවෙන්නේ කියලා දකින්න ඕන. දැකලා විතික්කම කියන්නේ එළියට එන්න ක්‍රියාත්මක වෙන ඉඩ නොදී මෙතෙක් අපි ඉගෙනගත් අවබෝධයට සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යට අපි දකින රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශිතවිලි මේ සියල්ලම අපි හිතින් පනවගත්ත වගේම ප්‍රියකරේ, ලස්සනයි, හොඳයි, මමයි, මගේ මෙච්චර වටිනවා කියලා. නමුත් මේ සියල්ලම හටගත්ත වගේම නැති වෙලා යනවා. මැණික් වුණත් හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒක අපි අතින් අල්ලගෙන ඉන්න මේ අවුරුදු 100ක් ඕ කියන ඔක්කොටම 100ක් නේ. නමුත් කියනවා නම් ඒ කාලේ විතරයි. ඊට පස්සේ මම මගේ කියපු පැලඳගෙන හිටපු පේජ්ජලයි ශරීරයයි මුතුමැණික් ඒවත් එක්කම ඕන්නම් කවුරක් ගලවලා තිබ්බේ නැත්තම් සුසානිය ගිහිල්ලා කුපුච්චන්න ඕනේ නැත්තම් මහපොලේ පස්සට කරන්න ඕනේ. හිතින් අල්ලගත්ත දෙයක් විතරයි. මේ අපේ විශ්වල මොනතරම් ඔටුනු පලන්දලා තියෙන්නේ නැද්ද? සතර පය පිළිල දුක් විඳින්නේ නැද්ද? පින්වත් යථා ස්වභාවය මෙයයි. දැන් මේ විදියට අර සියුම්ව දැක ගන්නව ක්‍රියාත්මක වෙන නොදී පරිඋත්ථාන කියන තැනදී දැනෙනකොටම යථා ස්වභාවය පරමාර්ථ වශයෙන් දකිනකොට ඒ එහිම වියතුයි යන්න නැවත හට නොගන්න ස්වභාවයටපත් කරන්න පුළුවන්කම තිබෙනවා. පටිඝානස කියන්නේ තරහව සිවුව දැනෙන්න පුළුවන්. කෑ ගැහුව බැන්නේ සඳු බබරුනේ නැති වුණාට සිවුව මාතල පටිඝයක් නේද මේ අකමැත්තත් එක්ක සකස් වුනේ. මම මගේ කියන දෘෂ්ටිය නිසා නේද සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කනට යටත් නම් ඇයි මම මගේ කියලා ගැටෙන්නේ මේ විදිහට දැක ගන්න පුළුවන්කම ලැබෙන. දිත්‍යාංශය වැරදි දෘෂ්ටිය මම මගේ කියන සියුම්ව බැහැර වෙන්න ඕනේ. මීළඟට පින්වන්තේ සඳහන් කළා විචිකිච්ඡානුසය බුද්ධ ආදියට තැන්ගේ සැකේ තියෙන්න ධර්මය ගැන ඉතාම හොඳින් දැකලා සාකච්ඡා කළා නැවත උපදීද ඉපදිලා හිටියද මේ කර්මඵලය සත්‍යයක්ද ආදී වශයෙන් මෙනෙහි කළ සියුම්ව දහම් මෙනෙහි කළා හිතින් බැහැර වෙන්න ඕනේ මීළඟට මානාංශය හීනමාන, සෙය්‍යමාන, සදිසමාන. යම් කෙනෙකුට වඩා පහත් හෝ සමානයි ඉහළයි. මේක නව ආකාරයකට දකින්න පුළුවන්. සියුම්ව සිත තුළින් දකින්න ඕනේ. මම මොනවා කිව්වත් මන් තුළ තියෙන මේ මානයක්ද මා තුළ පවතින්නේ අර සතිය තියෙනවා නම් මෙතෙක් විස්තර කළ ධර්ම මාර්ගය අවබෝධයට එන අයට ඒක දැක ගන්න පුළුවන් වැටහෙන්න පටන් ගන්නවා ඊළඟට භව රාගානුසය නැවත නැවත ඉපදිලා නැති සම්පත් ලබලා තවදුරටත් කාම්භෝගී ජීවිත ලබන්න කියලා. මං පින්කම් කළා දිව්‍ය ලෝකෙ ඉපදිලා නැත්තම් මිනිස්සු වෙලා මේ සියලු සැප සම්පත් ලබනවා කියලා තැනක. සමහර කෙනෙක් හිතන්න පුළුවන් නැවත නුඹම හමු වෙන්න ඕන කියලා. ඒකත් භවයක් ලැබල. හැබැයි එතන තියෙන ආසාව සතර පායගල උපදින්න පුළුවන් අර දෙවිෂ්ඨ සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා. අන්න ඒ නිසා මේව සිවුම දකින්න ඕන අවසානයේ අවිද්‍යානුසය අපි මෙතෙක් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන අදහසක් ගත්තා. සියලු සංකත සංකාර වස්තු හටගත්තු වගේම නැති වෙලා යනවා. හිතින් පණවගත් වගේම නැති වෙලා යනවා. මේ බව අවබෝධයක් නැති වුණොත් අපි අවිද්‍යාවෙන් බැඳෙනවා. මේ රූපෙට මම කැමතියි. මේක නැතුව බෑ. මෙය මගේමයි. එතකොට සක්කාය දිට්ඨියත් පෝෂණය වෙනවා. රූපය පමණක් නෙමෙයි, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, සිතුවිලි. සක්කාය දිට්ඨියත් පෝෂණය වෙලා ඒ වාට ඇලෙනව ලබන්න බැරි වුණොත් ගැටෙනවා. වෙනස් වුණොත් තරහ යනවා. Tamanට ඕන දීතු කරගන්න ප්‍රාණඝාත සොරකම්, ඉන්ද්‍රියන් වර්ධවා සතුට කිරීම මේ සියල්ලම සිද්ධ වෙන්න පුළුවන්. මේ අවිද්‍යාව නිසා. මේවා සියුම්ව තමාගේ සිත තුළ තිබෙන බව සීලෙන් ආරක්ෂාවක් අරගෙන නිවන මරමුණු කරගෙන සමාධියම සකස් කරගෙන සම්මා ප්‍රඥාවටම සකස් කර ගැනීම අවශ්‍යයි. පින්වත්නි මේ අපි හැම කෙනෙක් තුළම අරහත් බෝධියට යන ගමනේ සියුම්ව මේ අනුසය ධර්ම තිබෙනවා. නැත්තම් මොනතරම් හොඳයි කියලා කිව්වත් මේවා සියුම්ව තියෙන ඒවා නොදුන්වත්ම උඩටමතු වෙලා මට Tamanටම හිතෙන්න පුළුවන්. ඇයි මම මෙහෙම කළේ? ඇයි මට වුනේ? gedirin ඇහෙන්න පුළුවන් නුඹ මොකද්ද මේ කළේ කියලා. මහා විපතක් මෙලොව පමණක් නෙමෙයි හිරේ විලංගුවේ වැටීම සමාජයෙන් අප ජීවිතය සංසාර ගමනේ සතර අපායත් ඉපදිලා කාලෙකින් ගැලවෙන්න බැරි තරමට දුක් විඳින්න පුළුවන්. කාල වේලාව අවසන්. අනුසේ සූත්‍ර දේශනාවේ සියුම්ම මේ සිතුවිලි ගැන පෙන්වලා දෙන්න උත්සාහ කරා. නමුත් පසුබිම දැන ගැන දේශනා කරන්නට යන කාලෙත් එක්ක පින්වත්නි අපිට තියෙන කාලය බොහොම අඩුයි. නමුත් මේ අනුසය ධර්ම ගැන ගැඹුරින් මෙනෙහි කරන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා ගුණ වඩනකොට නැවත ආපහු කෙලෙස් වලට හසු වෙලා නොහඬන ලෝකට හසුන වෙන්න නිවනම අරමුණු කරන්න පුළුවන්. දෙසූ මටත් ශ්‍රවණය කළ ඔබටත් ඔබ නමින් පල්ලෝ සපත් පින්වත් දෙමව්පියන් ඇතුළු සීල ඥාතීත මිත්‍රාදීන් නමිනුත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම මේ අනුසේ සූත්‍ර දේශනාවෙන් අපි ඇති කරගත්තා වූ අවබෝධය කුසල ධර්ම උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා තිසනේ සහිත පංචශීලයේ පිහිටලා තෙරුවන් ගුණ මෙනෙහි කරමින් අනුසය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන බලවත් ලෙස යටපත් වූ කෙලෙස් හඳුනාගෙන ඒවා මුලින්ම ගලවා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මාර්ගය සකස් කරගන්න ආකාරය ශ්‍රවණය කරමින් රැස්කලා වූ පුණ්‍ය ධර්මයේ ඔබ හැම නමින් මේ දුණු සීල ඥාතිහිත මිත්‍රාදීන් නමින් අනුමෝදන් වේවා ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඊතා ඉක්මන් අවස්ථාවක මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි මේ දුණු ඥාතීන්ට පින්පතා සාදු කියන්න. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යාන් මොදනා ලබා සතුට වන්න. එසේ සතුටටපත් වනා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් ධර්ම ශ්‍රවණය කළ මේ රටේ ලොව කොතනක හෝ ශ්‍රවණය කළා නම් ඒ හැමටත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙතකට සියලු ආරක්ෂා සැලසෙන්න. පුණ්‍යාන් මොදනා ලබන සියලු දෙවියන්ගේ ආරක්ෂා නොමුදව වේවා. එම දෙවියෝද ධර්මාබෝධය ලබා සැනසෙත්වායි දෙවියනට පින්පතාත් සාදු කියන්න. අවසානයේ අප හැම දෙනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං